චක්කුලම් පස්සෝ ලෝකේ පිය රූපං සාච රූපං තේසා ධම්මා පහියමානා පහියති එත් නිරුද්ධමාලා නිරුද්ධති සෝද ගම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමාලා නිරුද්ධ යතේ ඝාන සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පයිය මානා පයියතේ එත් නිරුද්ධමානා නිරුද්ධති ජීවහා සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත් තේසා තම්මා පයියමානා පයියති එත්ථ නිරුද්ධමානා නිරුද්ධති කාය සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත් තේසා ධම්මා පහියමානා පහිය තෙත්ත නිරුද්ධමානා නිරුද්ධතේ මනෝ සම්පස්සෝ ලෝකේ පිය රූපං සාද රූපං එත්තේ සාතන්නා පහිය මානා පහියති එත් නිරුද්ධ මානා නිරුන්දති චක්කු සම්පස්සජා වේදනානෝ කේපිය රූපං සාත රූපං එත් තේසා තන්නා පහියමානා පහියති එත් නිරුජ්ජ මානා නිරුජ්ජති සෝත සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තන්නා පහියමානා පහියති එත් නිරුජ්ජ මානා නිරුද්ධති කාල සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා පහිය මානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති ජීවා සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාතරූ මුපං එත්තේසා තණ්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති කාය සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති මනෝ සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා පහියමානා පහියති නිරොජ්ජමානා නිරොජ්ජතේ රූප සංඥා ලෝකේ රූපං සා සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති එත්ත නිරුද්ධමානා නිරුද්ධති සද්දහඤ්ඤා ලෝකේ පිය රූපං සාතරූපං එත්තේ සාතන්නා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති ගන්ධ සංඥා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතම්මා පහිය මානා පහියති එත් නිරොජ්ජමානා නිරොජ්ජති රස සංඥා ලෝකේ පිය රූපං සාත රූපං තේසා තම්මා පහිය මානා පහියති එත් නිරුද්ධ මානා නිරුද්ධති පොට්ටම්බ සංඥා ලෝකේ පිය රූපං තාත රූපං එත් තේසා තන්නා පයමානා පයති එත් නිරුද්ධමානා නිරුද්ධති ධම්ම සංඥා ලෝකේ පිය රූපං සාද රූපං එත් තේසා ධම්මා පයමන පයති එත් නිරුජ්ජමාන නිරුජ්ජති රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පයමන පයති එත් නිරුජ්ජමාන නිරුජ්ජ ති සද්ද සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහිය මානා පහියති නිරුද්ධ මානා නිරුද්ධ දීගන්ධනං චේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතම්මා පහියමානා පහියති එත්ත නිරුද්ධ මානා නිරුද්ධ දීරස සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා ධම්මා පරියමානා පරියති එත්ත නිරුද්ධමානා නිරුද්ධති පොට්ටම්බ අංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත් තේනා ධම්මා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති ධම්ම සංජේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත් තේනා ධම්මා පරිමානා පයති එත් නිරුද්ධමානා නිරුද්ධති උපතන්නා ලෝකේ පිය රූපං සාත රූපං එත් තේසා තන්නා පරියමානා පරියති එත නිරුද්ධමානා නිරුද්ධති සද්ද තන්නා ලෝකේ පිය රූපං ගාත රූපං එත්තේසා තන්නා පරියමානා පරියති එත නිරුද්ධමානා නිරුද්ධති ගන්ධ ධම්මා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේවා ධම්මා පයිය මානා පයියති එත්ත නිරුද්ධමානා නිරුද්ධති රස ධම්මා ලෝකේ පිය රූපං සාත රූපං එත් එත්තේසා ධම්මා පහියමානා පහියති එත්ත නිරුද්ධමානා නිරුද්ධති අට්ඨම්බ දන්නා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ දාතම්මා පරියමානා පඤ්ඤති එත් නිරුද්ධමානා නිරුද්ධති ධම්ම දන්නා ලෝකේ පිය රූපං සාත රූපං එත් තේරා දන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රූපවිතක්කෝ ලෝකේ බිය රූපං ගාත රූපං එත්ත තේරා දන්නා බය මානා බයති එත් නිරොජ්ජ මානා නිරොජ්ජති සද්ද විදක්කෝ ලෝකේ පිය රූපං සාද රූපං එත් ඒසා ධම්මා බාහිය මානා බාහියති එත් නිරුද්ධමානා නිරුද්ධති ගන්ධ විදක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත් වේදා දන්නා භයමානා භයති එත් නිරුජ්ජමානා නිරුජ්ජති රස විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ දාතන්නා භයමානා භයති එත් නිරුජ්ජමානා නිරුජ්ජති පොට්ට අට්ඨබ්බවිදක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා පහියමානා පහියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති ධම්ම විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත් තේරා ධම්මා පරියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති ූපවිචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං තේරා ධම්මා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති සද්ද විචාරෝ ලෝකේ පිය රූපං සාද රූපං එත්තේ දාන්නා පහියමානා පහියති එත්ත නිරුද්ධමානා නිරුද්ධති ගන්ධ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතම්මා පහිය මානා පහියති එත්ත නිරොජ්ජමානා නිරොජ්ජති අස විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත් තේරා ගන්නා පයිය මානා පයියති එත්ත නිරොජ්ජමානා නිරොජ්ජති පොට්ටම්බ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්ත තේවා දන්නා පයිය මානා පහියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති ධම්ම විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත් තේසා තන්නා පහියමානා පහියති එත්ත නිරොජ්ජමානා නිරොජ්ජති ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍ය චංකතමන්ද භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී අරිය සත්‍යං අයමේ හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං ධම්මා දිට්ඨි සම්මා සංකප්ප කෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමාච භික්ඛවේ ධම්මා දිට්ඨියං කෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං මුච්ඡති භික්ඛවේ සම්මා දිට්ඨිකතමෝජ භික්ඛවේ සම්මා සංකප්පෝ කම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ වතමාජ භික්ඛවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී කරුණා වේරමණී සම්පප්පරාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තු පාණාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්ඛවේ ධම්මා කම්මන්තු කතමෝජ භික්ඛවේ සම්මා ජීවෝ ඉද භික්ඛවේ ආර්ය ශාවකෝ මිච්ඡා ජීවං පහාය සම්මා ජීවේන ජීවිකං කප්පේති අයං උච්චති භික්ඛවේ සම්මා ජීවෝ අතමෝච භික්ඛවේ සම්මායාම ඉද බික්කවේ බික්කු අනුපන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්ත සම්බග්ගන්නාති පදති uppannānaṁ pāpakānaṁ akuselaanaṁ dhammāyam pahāyāయ චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පද අති uppannānaං කුසලානං ධම්මානං ditthiyā සම්මෝදාය භීයෝ බාමාය වේ පුල්ලාය භාවනාය පාරිපුරියාය චන්දං ජනේති වායමති වේයං ආරභති චිත්ත තම් පග්ගන්නාති පදනාති අයං උච්චති භික්ඛවේ ධම්මා වායාමෝ කතමාජ භික්ඛවේ ධම්මා රතේජ භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේ වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්ත චේජිත්තානුපස්සී විරති ආදාබේ සම්පජානු සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විරති ආදාබේ සම්පජානු සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං අයං උච්චති භික්ඛවේ ධම්ම සම්මා සතේ අතුමුච භික්කවේ සම්මා සමාධේද භික්කවේ භික්ඛු විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ගේති සුඛං බඩ මජ්ජානං උපසම්පජ්ජ විරති විතක්ක විචාරාණං උපසමාජ්ජත්ත චේතසෝ चेतसो एकोरिभावम् අවිතක් දුක්ඛං අවිචාරං සමාදිජං පීති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛකෝ සීවිහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසං වේදේති යන්තං අරියාචික්ඛං දී උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේතේ තති අජ්ජානං උපසම්පජ්ජ විහෙරති දුක්ඛස්ස ච පහනා දුක්ඛස්ස ච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමම දුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්ඛවේ ධම්මා සමාධිතං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාං අරිය සත්‍යං ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති බහිද්ධා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සමුදය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති සමුදය වය ධම්මානුපස්සේවා ධම්මේසු විහෙරති අත් ඉති ධම්මා දිවා බලස්ස සතිපච්චුපට්ඨිතාති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිච්චිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සතුසු අරිය සච්චේසු යෝයිකෝචි භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨ තත්තානේ ඒවං භාවේය දත්තවස්සානි තත්ස දෙන්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේස අනාගාමිතා තන්තු භික්කවේ සත්වස්සානි යෝනි කෝචි භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේයච වස්සානේ දස්ස දෙන්නම් බලානම් අඤ්‍යතරං බලං පාටි ගංගං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨං දුභික්ඛවේ ච වස්සානේ හෝයිකෝ චි භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය පංච වස්සානි දස්ස දෙන්නම් පලානං අඤ්ඤතරම් බලං වාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිත්තං දුක්ඛවේ පංච වස්සානි යෝයිකෝචි බික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය චත්තාරි වස්සානි පස්ස දෙන්නම් පලානං අඤ්ඤතරං බලං පාටිකංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිත්තං දුබික්කවේ චත්තාරි වස්සානි යෝජිකෝ ජිබික්කවේ මේ චත්තාරි සතිපට්ඨානේ එවං භාවේයතිනි වස්සානි කස්ස දෙන්නම් බලානං අඤ්ඤතරං බලං පාටිකං කන් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්ඛවේ තේනි වස්සානි රෝයිකෝ චි භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය දේවස්සානි තස්ස දෙන්නම් බලානං අඤ්ඤතරං පලම් පාටිකං කන්දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිත්තං දු භික්ඛවේ දේවස්සානියෝ ඊකෝ චි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ වම් භාවෙය්‍ය ඒකමස්සං තස්ස දින්නම් බලානං අඤ්ඤතරම් බලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේසේ අනාගාමිතා දිත්තං දු වික්කවේ එකං අස්සඤ්ඤෝ ඒකෝචි වික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය සත්තමාසානි තස්ස දින්නම් බලානං අඤ්ඤතරම් බලං පාටිකං කංගං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා දිත්තං දු භික්ඛවේ සත්තමාසානියෝ හිකෝචි භික්ඛවේ මේ තත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය චමාසානි තස්ස දින්නම් බලානං අඤ්ඤතරං පලං පාටිකංගං දිත්තේව ධම්මේ අඤ්ඤේ සතිවා උපාදිසේසේ අනාගාමිතා දිට්ඨං දුක්ඛවේ ජමාසානියෝයි ගෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ රතිපට්ඨානේ එවං භාවේය පංචමාසානි තස්ස දෙන්නං බලානං අඤ්ඤතරං බලං පාටි කංකං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා දිට්ඨං දුක්ඛවේ පංචමාසානියෝ හි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ යම් භාවේ චත්තාරි මාසානි තස්ස දින්නම් බලානං අඤ්ඤතරම් බලං පාටිකං කන්දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිත්තං දුක්ඛවේ චත්තාරි මාසානි යෝයි කෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ නිමාසානේවං භාවේයති නිමාසානි තත්ව දින්නම් බලානං අඤ්ඤතරං බලං පාටිකං කන් දෙත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිදේසේ අනාගාමිතා තිත්තං දු භික්ඛවේ දේනිමාසානි යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේවං භාවේයදේ මාසානි තස්ස දින්නම් බලානං ධම්මං අඤ්ඤතරම් බලං පාටිකං කන්දිත්තේව ධම්මේ අඤ්ඤාදතිවා උපාදිශේෂේ අනාගාමිතා තිත්තං දු භික්ඛවේ දේමාසානියෝ ඒකෝචි භික්ඛවේ ඉමේ දත්තාරෝ රතිපට්ඨානේ එවං භාවේය ඒකං මාසං තස්ස දින්නම් බලානං අඤ්ඤතරම් බලං පාටිකං කන්දිත්තේව ධම්මේ පඤ්ඤා රතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්ඛවේ මාසෝ යෝහි කෝචි භික්ඛවේ දත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය අද්දමා සංකස්ස දින්නම් බලානං අඤ්ඤතරම් බලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨන්තු භික්ඛවේ අද්දමා මාසෝ යෝයිකෝචි භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය සත්තාං දස්ස දින්නම් පලානං අඤ්ඤතරම් පලං වාටිකං කන්දිච්චේව ධම්මේ අඤ්ඤා දතිවා උපාදිශේසේ අනාගාමිතා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමත පටික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා ඉති අන්තං උත්තං ඉදමෙතං පටිච්ච උත්තං තේජමෝච භගවාත්තමනාතේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති